නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසෙත් දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන සමග ඔබ මේ එකතු වෙලා සිටින්නේ ඔබට ජීවිතේ විශාල භාග්යක් මේ විමානවත්වයේ මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ලැබෙන එක පින්වතුනි අපේ පරම්පරාවල ගත්තොත් අත්තමුත්තා ආච්චිලා සීයලාගේ කාලේ ඊයත්තන්න මේ දේශනා එක දිගට මෙහිම අහන්ට වාසනාව නැහැ. සමහරලාට උන්දලාගේ අතින් පින් දහම් කෙරුණා. සමහරලාට ඒව සිහි කරන්නේ මට මතකයි එක කෙනෙක්ගේ ඇඟකට පෙරේතියක් ඇවිල්ලා තමන් දුක් විඳින ඒවා කියනවා. ඉතින් මම ඒතන හිටපුම අයට කිව්වා මේ මෙයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පින් දහම් කුසල් දහම් සිහි කරලා දෙන්න මෙයාට. ඒත් එතකොටවත් සමහර වෙලාවට මතක් වෙන්න පුළුවන් කියලා. එතකොට ඒ දරුවෝ ඒ ඒ නැතිවෙච්ච කෙනා කරපු පින් ටිකක් කිව්වා. සෑයක් වැඳපු එක සෑයකට මේ මොන හරි ලොකු පූජාවක් කරපු ලොකු විස්තරයක් කිව්වා. මතකම නෑ කියනවා. ඉතින් ඒ නිසා ගොඩක් අය පින් කරලා තිබිලත් නිකං අහක යන දේවල් සිහි කර කර නපුරු සිතින් මැරිලා දුගති ලෝකවලට යනවා. ගියාට පස්සේ කරපු පිනුත් මතක නැහැ. ඉතින් ඒ නිසා ඔබට වාග්ය ලැබුණා එහෙම නෙවෙයි පින් කරන්න දැන් සමහර අය මේ විමානවත්තු පේතවත්තු පොත් වහන්සේ ත්‍රිපිටක පොත් වහන්සේ නම. අතේ තියාගෙන ධර්මය අහනා ඉන්නවා. ඉතින් කොච්චර දැන් මම දේශනාවක් විදිහට මේක කරන්නේ අකුරක් නෑර එහෙම නෙවෙයි දේශනාවක් විදිහට. ඒතර ඔබට අකුරක් නෑර කියවන්න පුළුවන්. ඒතර ඔබට ලැබෙන තව භාග්‍යයක් තමයි දැන් මම අටුවා සහ වෙනත් කතා කියවලා තමයි මේ කතාවක අගමුල ගලපනවා. ඒතර ඔබට පොත බලනකොට මේ මෙතෙන්ද කොහොමද මේ කතාව ආවේ කියලා ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. ඒක ලොකු භාග්‍යයක් ඔබට. එතකොට පින්වත්නි අද දවසේ මේ තුන් ධර්ම දානය ඔබට ලබලා දෙන්නේ අංක 83න් 33 හත්වන පටුමඟ සාන්ත කැතරින් වත්ත හෝ කන්දර යන ලිපිණී පදිංචි පින්වත් දිලුම් පෙරේරා මහත්මයා සහ පවුලේ සියලු දෙනා විසින් මිය පරලෝකීය MPD පෙරේරා පියාණන්ට සහ ආතාට අත්තම්මාට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින ලක්ෂ්මී වීරසූරිය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපතත් මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් විශාල භාග්‍යයක් මේ ධර්මයේ අන් අයට ලබලා දීම. කොටස් කරුවෝ වෙනවා. දැන් මම ධර්ම දේශකයාණන් වහන්සේ නමක්. එතකොට මේ ධර්ම දේශනාව දැන් මම තනියෙන් කළා නම් ඒ ඉන්න පිරිසට විතරයි අහන්න ලැබෙන්නේ. දැන් මේක මාධ්‍යයෙන් විකාශනය කරන නිසා ලෝකයේ සියලු දෙනාටම අහන්න ලැබෙනවා. ඒක කරන්නේ බරපැන් දරන නිසා. මොන මොකද හේතුව මේක මාධ්‍යයක් වශයෙන් පටිගත කරලා ඒ ලෝකෙට දෙනකොට ලොකු වැඩ ටිකක් මේ දැන තියෙනවා. ඉතින් ඔබත් කොටස්කරුවෝ බවට පත් වුණා. ඒ නිසා ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස මේ පින පවතිනවා. ඔබත් ධර්ම දානයේ කොටස්කරුවෝ වුණා. ඒ ගැන හිතලා සතුටු වෙන්න. අද අපිට ඉගෙන ගන්න තියෙනවා දියුදුවක් ගැන. අපි නම් අහලා තියෙනවා මෙයා ගැන. කවුරුත් නමුත් ඈ මේ මැරුණට පස්සේ ගිය ලෝකේ විස්තර දන්නේ. ඇගේ නම රජ්ජුමාලා. එතකොට රජ්ජුමාලා දෙව්ලොව උපන්නේ. ඒ රජ්ජුමාලා දෙව්දුව මොගලන් මහරහතන් වහන්සේ දුටුවේ. පින්වත් දෙව්දුව ඔබ සුන්දර රූප දැන් මේ විමාන වත්වේ 4 වෙනි වර්ගයේ 12 වෙනි කතාව පින්වත් දියුදු ඔබ ওই සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ සෑම දිශාවක්ම බබලන ඖෂධී තාරකාවක් වගේ. නටද්දී හැම පැත්තෙම දිව්‍ය සුවඳ විහිදිලා යනවා. නටද්දී ඔබගේ ශරීරයෙන් දිව්‍ය නාදයක් නිකුත් වෙනවා. අංගපසංග ඊතා මනරම්ම ආලෝකයේ විහිදිලා යනවා. ඔබගේ පළඳානාවන් ගැටෙනකොට ඇහෙන හඬ පංචතූරි නාදයට වැඩිය සුන්දරයි. ඔබේ හිසේ මුදුන් මල් කලඹක් තියෙනවා. මද සුළඟින් මල් කළඹ සැලෙද්දී එයිනුත් මිහිරි නාදය ඇහින්නේ පංචතූරිය නාදය වගේ. බලන්න මනුස්ස ලෝකෙ ගුටිකකා හිටියේ මේ රජ්ජුමාලා. ඔබේ හිසෙහි පැළඳෙන පැළඳගෙන ඉන්න මල්දන් හරි ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා පිපි සුවඳ හමන මංජූස්සක වෘක්ෂයක් වගේ. සොඳුරු සුගන්ධය ඔබගේ නාසයට දැනෙනව නේද? හැම පැත්තෙම සුවඳ විහිදෙනවා. මං අහන්නේ මේකයි. ඔබ කවුද? ඔන්න මේ වෙලාවේ තමයි මෑ මෑගේ කතාව කියන්නේ. මං ඉස්සර හිටියේ ගයාවේ බ්‍රාහ්මණයෙකුගේ නිවසේ දාසියක් වෙලා හිටියා. මට පින් තිබුණේ නෑ. මං අවාසනාවන්තයා. මට කවුරුත් කිව්වේ රජ්ජුමාලා. මේ රජ්ජුමාලා එක්තරා බ්‍රාහ්මණයක ගෙදර හිටපු දාසියකගේ දුවේ. ඒ බ්‍රාහ්මණයාගේ පුත්‍රයාට ඈතින් මේ තවත් බමුණු කුලයකින් දියණියක් විවාහ කරගෙන ආවා. හම්මෝ ඈ ආව විතරයි පෙන්වන්න බෑනේ අර දාසියගේ දුව. දැක්ක ගමන් තරහ යනවා. සසරේ දෝෂයක්. සසරේ දෝෂයක්. දැන් සමහර අයට සමහර අය දැන් අපේ බණකුත් අහලා නැතුව මොකක්වත් නැතුව මගේ රූපේ දැක ගමම තරහ යන්නේ. මොකක් හරි සංසාර දෝෂ. ඉතින් ඒ වගේ මොකද උනේ ඊට පස්සේ හැමදාම බයිනෝ. ඒක මදිවට රාජ්‍යමාලාගේ අම්මත් නැති වුණා. ගෙදර ඔක්කොම වැඩ අය කරන්නේ කොණ්ඩෙන් අල්ලලා කරකවල ගහනවා. මේ කෙල්ල බැරිම දැන මොකද කළේ කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කපලා සම්පූර්ණයෙන් කොටට කැපුවා. ඊට පස්සේ කිව්වා උඹ කොණ්ඩේ නැතුව බේරෙන්න මගේ හිටපිය කියලා ලණුවක් තියාගෙන ඉන්නවා ලණුව බෙල්ලට දානවා ලණුවෙන් අල්ලගෙන තමයි ගහන්නේ. දසවද දුන්නා. දැන් මේ බලන්න මං හරියට ආක්‍රෝෂ මට ලැබුණා. වාද වේදනා ලැබුණා, තර්ජනය ලැබුණා. මට ජීවිතේ එපා වුණා. මං කල කලේ අතට ගත්තා. වතුර ගේන්න යන එකියක් වගේ මං ගෙදරින් නික්මිලා ගියා. ඇයි පින්වතුනි මෙහෙම වුණේ? මේ රාජ්‍යමාලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ සිටු දිනියා. ඒ කාලේ මෙන්න මේ ස්වාමී දිනේ මේ අර මේ රජ්ජුමාලාට ගහන ගෑනු කෙනා ඒ සිරිසීනක ගෙදර දාසී. ඒ දාසිට මේ වද ටික ඔක්කොම දීලා තියෙනවා. පින්වතුනි තමන් කාට හරි යමක් දුන්නොත් ඒක තමන්ට කැරකිලා එනවා. ඊට පස්සේ මොකද වුනේ මේ ඒ දාසි ගුටි කාලා බැරිම තැන එයා කොණ්ඩේ කැපුවේ නෑ. එයා බෙල්ල වෙල්ලා ගත්තේත් නෑ. ඒ දාසි ගුටි කකා ගුටි කකා ඒ දාසි මොකද කරේ දන් දුන්නා. දන් දීලා සංඝයා පින්ඳපාත එනවනේ. වැට කඩුල පැනලා දන් දීලා පැතුවේ උපනෝපන් ජීවිතේ මෑ මගේ දාසියක් වේවා කියලා. මම එදාටත් මේ වද ටික දෙනවා කියලා හිතුවා දන් දීලා. සසරේ ওই විදිහට මේ බැට කකා බැට කකා චේතනාවෙන් කර්මෙන් බැට කකා ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනේ අර එදා පහර දුන්න ඈ රජ්ජු මාලා වෙලා ඉපදුනා. දාසිය ස්වාමිදියනි වෙලා ඉපදුනා දැන් ගුටි කනවා. තමන්ම කරපු ඒවා. ඉතින් රාජ්‍යමාලාට ජීවිතේ එපා වුණා. ගොඩාක් එපා වුණා. මෙහෙම ගුටි කකා ඉන්න එක එපා වුණා. ඊට පස්සේ රජ්ජුමාලා කල්පනා කරා මං මං මාට මගේ ජීවිතේ මට නම් එපා. කලේ අතට අරගෙන මං ගියා. යන පාරේ ඈතට වෙන්න කලී තිබ්බා. වන ලැහැබ ඇතුළට ගියා. මම මෙහිදීම මැරෙනවා. මේ විදිහට ගුටි කකා ඉන්න ජීවිතයෙන් ඇති ඵලය මොකද්ද? තොණ්ඩුව ඊට පස්සේ තොණ්ඩුවක් ගහක නැගලා ලණුවක් දාලා තොණ්ඩුව හිරවෙන්න ගැට ගැහුවා. ගහක ඉල්ලුවා. මේ මං මේ බෙල්ල වැල්ලා ගන්න යන බව කාටවත් පේන්නේ නේද කියලා වටපිට බැලුවා. එදා මහා කරුණ මෙයා ඉන්නේ ගයාවේ. රාජ්‍යමාලා ඉන්නේ ගයාවේ, බුද්ධ ගයාවේ, බිහාර ප්‍රාන්තේ, පාර්ලිපුත්‍රේ. ඉතින් රාජ්‍යමාලා ඉන්නේ ගයාවේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සවැත් නුවර. බුද්ධ ගයාවේ ඉඳලා සවැත් නුවරට යන්න කොහොම දුරක්ද කියලා දඹදිව ගිය අය දන්නවා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේදී එදා උදෑසන දුටුවා රජ්ජුමාලාගේ ජීවිතේ මගේ බුදුරජාණන් වහන්සේට මහා කරුණාවට සෑම දෙයක්ම පේනවා. උන්වහන්සේ අනාවරණ ඥානයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පේනවා පින්වත්නි මේවා. අද බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියනම් අපි ලංකාවේ කොතනක ඉඳලා හරි උන්වහන්සේ මුළු හදවතින්ම සරණ යනකොට බුදු ඇසට පේනවා. ඉතින් සැවැත් නුවරින් අතුරුදහන් වෙලා අර ගයාවේ වනාන්තරයේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. අර අරයා මේ බෙල්ලේ වෙල්ල දාගන්න තැනම යහපැත්තේ. රාජ්‍යමාලා වටපිට බැලුවා. මං එතකොට දැක්කා දැන් මේ ඈගේ වචනෙන් අපි අහමු. මං එතකොට දැක්කා මුළු ලෝකෙටම හිතවත් වූ මුනීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ රුක් සේවනක භාවනා කරනවා. උන්වහන්සේට නම් කොහෙත්ම බයක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ මුව මඩල දැක්ක ගමන් ආය පුදුම සහගතයි උන්වහන්සේ සිංහෙක් වගේ. ඊට පස්සේ කියනවා ඒ මට හරිම සංවේගය. මොකද්ද වුණා හදවතට? අර මැරෙන කතා මොකුත්ම නැතුව හදවතට මොකක්ද වුණා. මට පුදුමයි. මගේ ඇඟේ ලොම් කෙලින් වුණා. ශරීරේ රෝමෝත් ගමනේ වුණා දැක්ක ගමන්. අනේ එහෙම නොවී තියෙන්නේ කොහොමද? ඒ රජ්ජු මල්ලා මාලා වෙනුවෙන්ම නේද බුදුරජාණන් වහන්සේ එච්චර දුරක් ඉඳලා මිහිරිදියෙන් වැඩම කළේ. දෙවියන් බමුන් වඳින පුදන අකනිටා බ්‍රහ්ම ලෝකේ පවා වඩින සක්දෙවිඳුගේ පඬුපුල් ආසනේ වැඩ ඉන්න බුදුරජාන් වහන්සේ රාජ්‍ය මාලා වෙනුවෙන් නේද මේ ගහක් යට වැඩ ඉන්නේ. මගේ රෝමෝද්ගමනය වුණා. වනාන්තරේ ඉන්න මේ උත්තමයා කවුද? කවුරු හරි මිනිසෙක්ද? එහෙම නැත්නම් දෙවියෙක්ද? දුටු දුටුවන් පහදිනවා. ප්‍රසාදනීයයි. කෙලෙස් වනයෙන් එළියට ඇවිදින් අමා මහ නිවනට පත්වෙච්ච මුනිවරයෙක්. උන්වහන්සේ දැක්කට පස්සේ මගේ හිත පැහැදුනා. මේ උත්තමයා නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඉඳුරන් රැකගෙන ඉන්නේ ධ්‍යානයේ ඇලිලා ඉන්නේ නිවන තුල හිත තියෙන්නේ මුළු ලෝකේටම හිතවත් මේනම් බුදුරජාණන් වහන්සේමයි කියලා මට හිතුණා බුදුරජාණන් වහන්සේමයි මේ ඉන්නේ කියලා හිතුණා බය තැති ගැනීම කියන කිසිම දෙයක් උන්වහන්සේට නන්නේ ගුහාවක ඉන්න සිංහරාජෙක් වගේ අතිශයින්ම දුර්ලභ දර්ශනයක් දිඹුළු මලක් දැකගත්තා වගේ දිඹුල් මලක් දැකගත්තා කියන්නේ හිතා ගන්නවත් බෑ බුදුරජාණන් වහන්සේ. හිතන්නකෝ දැන් අපි බුද්ධ කාලෙක හිටියනම් අපිට මෙහි ලංකාවේ ජීවිතේ ඉපා වෙලා කැලීකට ගිහිල්ලා බෙල්ලි වෙල්ලා ගන්න හදනකොට ජම්බුද්දීපේ සැවැත් නුවර ඉන්න බුදුරජාණන් වහන්සේ එතන වැඩ හිටියොත් ඒ වනේ හිතන්න පුළුවන් ද පින්වත්නි ඒක? දිඹුල් ගහේ මල් පෙපෙන්නේ දිඹුල් මල දිඹුල් ගහේ මලක් දැක්කා වගේ කියන්නේ සිදුවිය නොහැකි දෙයක් දැක් වුණා වගේ එකක්. රාජ්‍යමාලාට බුදුරජාණන් වහන්සේ දැක්කේක දිඹුල් මලක් දැක්කා වගේ. ඒ තථාගතයන් වහන්සේගේ මොළ බලන දෙවියෙක් වෙලත් ඒ හිතේ තියෙන ශ්‍රද්ධාව ඒ වෙන ජීවිතයකට පත් වෙලා ඒ සිද්ධිය සිහි කරන හැටි බලන්න. ඒ තථාගතයන් වහන්සේ මොළොක් වචන වලින් රජ්ජුමාලා කියලා කතා කළා. මට කතා කරලා තථාගතයන් වහන්සේ වදාලා රජ්ජුමාලා දුව ඔයා බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වා. දැක්කද බුදුරජාණන් වහන්සේගේ සරණ? ඒ වචනවල කිසි දෝෂයක් නැහැ. හරීම අර්ථවත්, පිරිසිදුයි, මිහිරි, බුද්ධිමත්, මොලොක්, රසවත්. හැම ශෝකයක්ම දුර වෙනවා. මං මේ වචන අහගෙන හිටියා. රාජ්‍යමාලා මෙතෙක් ජීවිතේටම වින්ද සියලු දුක් නැති වුණා රජ්ජුමාලා දුව බුදුන් සරණ යන්න කියලා කියපු වචනෙට බුදුරජාණන් වහන්සේගේ වචනේ එච්චර දුක් නිවනවා. පුදුම සහගතයි. පුදුම සහගතයි. ඔයාලා හිතන්න එපා අපිට මේ යුගයේ අහිමි වුණේ අපේ පින තිබුණ නැති නිසා පින්වත්නි. දැනුත් මේ ලැබිච්ච අවස්ථාවේදී පින් නැති අවාසනාවන්තයන් විදිහට මැරෙන්න එපා. ගොඩාක් කුසල් කරගන්න. ගොඩාක් පින් කරගන්න පින්වත්නි. ඉතින් හැම දෙයක් මමතක ප්‍රශ්න අමතක කරලා දාන්න. බුදුරජාණන් වහන්සේ හිටපු නිසා රජ්ජුමාලා මේ විදිහට බේරෙනවා. නැත්තම් ආය ආයමත් ওই කෝන්තරේ සංසාරයට යනව නේද? ඉතින් කියනවා මගේ හිත ගොඩාක් පැහැදුනා. පිරිසුදු වුණා. අවබෝධයට සුදුසු පරිදි සකස් වුණා. ඒ බව දැනගත් සකල ලෝකෙම හිත ඇති තථාගතයන් වහන්සේ මට අනුකම්පා කළා. ඒ බුදුරජාණන් වහන්සේ දැක්ක රජ්ජුමාලාගේ හිත සංසිඳී සංසිඳී යනවා. එක වචනයකට පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා රජ්ජුමාලා දුක්ඛාරය සත්‍ය අවබෝධ කරන්න. රජ්ජුමාලා මේ සංසාරයේ ওই විදිහට විඳවන පළවෙනි අවස්ථාව නෙවෙයි. ඒ නිසා ආයෙමත් ඉපදීම දුකක්. රජ්ජුමාලා ඔබ මේ දුක කියන කවබෝධ කරන්න ජාතිපි දුක්කා ජරාපි දුක්කා ව්‍යාධිපි ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පංච උපාදානස්කන්ධ දුක දෙස බලන්න. රාජ්‍යමාලා ඔයා දුක් විඳිනවා කියලා හිතන්නේ නැතුව මෙයයි දුක කියලා හිතන්න. දුකේ හට ගැනීම දුක නැතිවීම දුක නැති වෙන මාර්ගයේ ඒ උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ වදාලා. ලෝකානුකම්පා ඇති නිවන් මගෙහි දක්ෂ වූ බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මම පිහිටියා. ඒ ශාන්ත වූ අමරණීය වූ අමාමහා නිවන මට තේරුණා. ඒ ධර්මයේ දේශනා කරන යට අමාමහා නිවන කියන්නේ මොකද්ද කියලා තේරුණා. ඈ සෝතාපන්න වුණා. මේ තව මොහොතකින් මැරෙන්න හිටපු කෙනානේ. මේක නම් ආශ්චර්යයක්. දැන් මට ගොඩාක් සතුටුයි. මට ගොඩාක් සතුටුයි. ඒ මං චතුරාරි සත්‍ය දර්ශනයේ නැමැති අවබෝධය නිසා දැඩි ප්‍රේමයක් ඇති වුණා. චතුරාරි සත්‍ය ධර්ම අවබෝධය නිසා ධර්මයේ කෙරේ ලොකු ප්‍රේමයක් ඇති වුණා. හිත අකම්පිත වුණා. හිතේ ධර්මයේ මුල් බැසගත්තා. මගේ සද්ධාව ස්ථීර වුණා. මං බුදුරජාණන් වහන්සේගේ ලහි උපන් දෝණි කෙනෙක් වුණා. පුදුම සහගතයි. දීතා බුද්ධ සෝරසා බුදුරජාණන් වහන්සේගේ හදවතේ උපන් දියණියක් මන් දැන්. දැන් මං සතුටු වෙනවා. කෙලිසෙල්ලම් කරනවා, ප්‍රීති වෙනවා. සතර අපා බයක් ඇත්තේම නැහැ. දිව්‍ය මල් මාලා දරාගෙන මදු මද්දවන නදියෙන් තමයි මං පැම්බෝන්නේ. දැන් එයා දිව්‍ය ලෝකේ ඉඳලානේ මේක කියන්නේ. මං ඒ කාලේ විඳ දුකයි දැන් මගේ ජීවිතේ වෙනස් වෙච්ච එකයි. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම කිව්වේ මොකද්ද? දුව බුදුරජාණන් වහන්සේ සරණ යන්න. පස්සේ තමයි චතුරාරි සත්‍ය වදාළේ. මේවා තේරුම් ගන්න පින්වත්නි. රාජ්‍යමාලාගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වුණේ එක වචනයකින්. රාජ්‍යමාලා දුව බුදුරජාණන් වහන්සේ සරණ යන්න. පුදුම සහගතයි. පස්සේ තමයි චතුරාරි සත්‍ය වදාළේ. ඒකයි අපිත් මේ ධර්මයේ කියවලා පින්වත්නි නුඹලාට කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. ඉතින් මම ප්‍රබෝධවත්ව දැන් දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මෙතන දිව්‍යාංගනාවගේ දිව්‍ය සැපය ගැන කියන්නේ. ඊට පස්සේ රජ්ජුමාලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. දුව දැන් ඔබ ගෙදර යන්න කිව්වා. දුටු දහන් ඇති රජ්‍යමාලා බුදුරජාණන් වහන්සේ පැදකුණු කරලා ආයෙත් ගෙදර ගියා. ආයෙ ගෙදර යන්න බය නැහැ දැන්. ඇගේ හිතේ දුකක් නැහැ. ඊට පස්සේ ඒ රජ්ජුමාලා ආපහු වතුර කලේ අරගෙන ගියා. බ්‍රාහ්මණයා බැලුවා මේ උදේ පාන්දරම ළිඳට ගිය කෙල්ල ඉන්න ප්‍රමාදයිනේ. රජ්ජුමාලා පරක්කු වෙලා එනවා. "ඒ රජ්ජුමාලා මං ඔබගෙන් අහන්නේ ඇයි ඔබ පරක්කුනේ?" කලේ බිම තිබ්බා. "ඒ රජ්ජුමාලා උඹගේ මූණ හරි වෙනස් නේ. ජීවිතේට උඹගේ ඇස්වල මං ගොඩාක් දැක්කේ ඇස් යට ගිහිල්ලා දුක. අද උඹගේ ඇස්වල දුක නැහැ." උඹගේ මෝන හඳ මඩලක් වගේ. ඒ රජ්ජුමාලාව මං අහන්නේ මේකයි. උඹ කියාපන් ඇත්තටම උඹට මොකද උනේ? මොකක්ද අද සිද්ධ වෙච්ච ප්‍රාතිහාර්ය? ඒ බ්‍රාහ්මණය එහෙම අහද්දි රජ්ජුමාලා කිව්වා ඇත්තටම අද ප්‍රාතිහාර්යක් වුණා. මා දිඹුල් මලක් දැක්කා. මොකක්? මා මේ ලෝකයේ අසහාය ශාස්ත්‍රුන් වහන්සේ දුටුවා. ඒ බුදුරජාණන් වහන්සේ මන් දැක්කා. රජ්ජුමාලා උඹ ඔය ඇත්තද කියන්නේ? ඒ දෙවියන් බඹුන් වඳින මහරජවරුන් සරණ ගිය ඒ තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ මේ ගයාවට වැඩලා ගයාවේ වජිරාසනයේ සම්බුදු වුණු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕ ආනහවල් වනේ වැඩ ඉන්නවා. ඇත්තද? ඇත්තටම රජ්ජුමාලා උඹ කියන්නේ ඇත්තද? රජ්ජුමාලා උඹ දැන් ආපහු ඵලයන්. ඒ තථාගතයන් වහන්සේ වඩම්මගෙන වරින් මං උන්වහන්සේට දානෙ ටිකක් දෙන්න කැමතියි. ඉක්මනට ඒ ගෙදර දානි හැදුවා. රාජ්‍යමාලා දුවගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දකිනාසේක. බුදුරජාණන් වහන්සේ රාජ්‍යමාලාගේ ආරාධනාව පිළිගෙන ඒ බ්‍රාහ්මණ ගෙදරට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ දන් වළඳා ධර්මයේ දේශනා කළා. අර ස්වාමී දිනියට විස්තර කළා සංසාරේ ස්වභාවය. ඔබ ඒ කාලේ ගොඩාක් මෑ නිසා දුක් විඳා. ඊට පස්සේ ඔබ කාශ්‍යප බුද්ධ ශාසනයේ දන් දීලා පැතුවා 16ක් විදිහට මෙයාට දඬුවම් දෙන්න. ඒක මේ ඉන්නේ. මේ සංසාරේ දෝෂ අත්තරින්න කියලා වදාලා. සසර ගමන පෙන්වලා දුන්නා. මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ ගියා බ්‍රාහ්මණයා. ඊළඟට අර උපාසිකාව සරණ ගියා. සරණ ගිහිල්ලා බුදුරජාන් වහන්සේගෙන් ගොඩාක් ධර්මය ඇහුවා. ඒ අය ධර්මයේ පිහිට ගත්තා. බලන්න පින්වතුනි පුදුම සහගතයි. ඈ රජ්ජුමාලා බුදුරජාණන් වහන්සේගේ දියණියක් වුණා නේද? එදා ඉඳලා අත තියන්න බෑ කාටවත්. එදා ඉඳලා අත තියන්න බෑ. ඒ ස්වාමී දියණි රජ්ජුමාලාගෙන් සමාව ගත්තා. සමාව අරන් කිව්වා. උඹ අද අපේ ගෙදර අද ඉඳලා ඔයා අපේ ගෙදර දාසියක් වෙන්න එපා. මගේ සහෝදරියක් වෙන්න. වෙනම දාසියක් ගෙනල්ලා වැඩ කරන්න රජ්ජුමාලා ගෙදර සහෝදරියක් විදිහට ගොඩාක් කුසල් කළා. හදිසි ඇදුන වසංගතයකින් රජ්ජුමාලා මිය ගියා. තරුණ කාලමෙහි තරුණ කෙල්ල මැරුණා. ඇය සෝතාපන්නයි. ඇය ඉපදුනා තෞතිසා දිව්‍ය ලෝකේ. දැන් මේ බලන්න චතුරාර්ය සත්‍ය අහලා සෝවාන් වෙච්ච අයත් ඉපදුනානේ දෙව්ලොව. ඊට පස්සේ කියනවා දැන් බලන්න මම මාව ප්‍රබෝධමත් කරන්න තූර්ය වාදන 60000ක් තියෙනවා. ඒ වගේම ආලම්භ ගග්ගර බිහිම සාදුවාදි සංසය පොක්කර සුපස්ස කියන දිව්‍ය පුත්‍රයෝ වීනා මොක්කා නන්දා සුනන්දා සෝනදින්නා සුවිම් බිහිතා අලම්බුසා මිස්ස කේසී පුණ්ඩරීකා අතුචාරුණී ඒනිෆස්සා සුපස්සා සුබහද්දා මුදු ආදිනී ඔය අප්සරාවෝ දිව්‍ය සංගීත පවත්වන මේ දෙව්ලොව ප්‍රසිද්ධ අය. එයාලා සුදුසු වෙලාවට මන් ළඟට ඇවිල්ලා කියනවා ඔන්න අපි දැන් සින්දු කියනවා අපි නටනවා ඔයා සතුට වෙන්න ඕන කියලා. දිවියලො දැන් මනුස්සලෝකෙ තියෙන එක එක සංගීත කණ්ඩායන් නැටුම් කණ්ඩායන් ඒවාගේ තවතිසා දිවියලෝකේ ප්‍රසිද්ධ සින්දු කියන ප්‍රසිද්ධව නටන වෙනම දිව්‍ය කණ්ඩායන් ඉන්නවා ගහන්දරුව. ඒ අයගෙන් හොඳම අයගේ නන් ටික තමයි ඔය කිව්වේ. ඒ සියලු දෙනා එනවා රජ්ජුමාලාව සතුටු කරන්න. ආ ඒවට වෙනම පඩි ගෙවිලි ඒ මොනවත් නැහැ. ඒවා පිනටයි සිද්ධ වෙන්නේ. මේ පුදුමේ බලන්න ඈ කලින් ජීවිතේ ගුටි කකා හිටියා නේද? පින්වත්නි නුඹලාටද මේ කියන්නේ. ගෙවල් වල ගොඩාම් ප්‍රශ්න ඇති. දුක්ඛං කටළු ඇති. සමහරලාට මිනිස්යාගෙන් ගුටි කකා බීලා බීපු නැතුව බොන්නේ නැතුව ගෙදෙට ආපු දවසක් මතක නැතුව ඇති තමන්ගේ ස්වාමියා. දරුවන්ගේ ප්‍රශ්න වලින් ඇස් වලින් කඳුළු ගොඩාක් වැටෙනවා ඇති. අහල පහල ප්‍රශ්න වලින් නොයෙක් ප්‍රශ්න වලින් ඔයාලගේ ජීවිතේ ප්‍රශ්න ඇති. ඔබලාටක් කියන්නේ බුදුරජාණන් වහන්සේ රජ්ජුමාලාට කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ජීවිතේ දුක ගැන හිතන්න, සතර අපාය ගැන හිතන්න. ඔබගේ ජීවිතේ වෙනස් කරගන්න මේ ධර්මයේ පිහිට ගන්න. දැන් ඔයාලා ගැන හිතන්න කවුරුවත් නැති වුණාට ඔබ දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ මේ සියලු දෙනා ඔබව සතුටු කරන්න බලාගෙන ඉන්නවා. මේ සියලු දෙනා ඔබව සතුටු කරන්න බලාගෙන ඉන්නවා. තෙරුවන් සරණ ගිය කෙනෙක් පොඩි කාලේ දුක් විඳින්නේ පින්වත්නි. ඊට පස්සේ කියනවා මේ දිව්‍ය විමාන පින් නොකළ උදවියට ලැබෙන්නේ පින් කළ උදවියටමයි මේ ශෝක නැති සිත් කලු තවතිසාවේ නන්දනවනේ ලැබෙන්නේ. පින් නොකළ උදවියට මෙලෝ හෝ පරලෝ හෝ සැපයක් ලැබෙන්නේ මෙලෝ පරලෝ දෙකේම සැප ලැබෙන්නේ පින් කළ අයට. තවතිසා දිව්‍ය ලෝකයේ යන්න කැමති උදවිය වැඩි වැඩියෙන් පින් කරන්න ඕන. පින් කරපු උදවිය විතරමයි ස්වර්ගයේ ඉපදිලා සැප සම්පත් ලබන්නේ. දැන් මේ බලන්න තවතිසා දිව්‍ය ලෝකේ යන්න පින් කරන්න ඕන කියලා මේ කියන්නේ කවුද? සෝවාන් වෙච්ච කෙනෙක්. සෝතාපන්න වෙච්ච කෙනෙක් මේ කියන්නේ. ඒකාන්තේම බොහෝ දිවි මිනිසුන්ට යහපත පිණිසමයි තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ. මිනිසුන්ගේ දම්පැන්වලට සුදුසු පින්කෙත වෙන ආර්ය ශ්‍රාවකයන්ගේ ආකාරය කියන්නේ බුදුරජාණන් වහන්සේලායි. යම්බදු ඒ උතුමන්ට පුද සත්කාර කරලයි දායකයන් සුගති ඉපදිලා සතුටු වෙන්නේ. සංඝයාට පුදන දානේ මහත්ඵල නිසා ඒ දම්පැන් පුදන පින් කරන ගොඩාක් අය තවතිසා විසපෙඳිනවා. ඒ තමයි රජ්ජුමාලාගේ කතාව. ගොඩාක් ඔයාලගේ ජීවිතේටත් රජ්ජුමාලාගෙන් ගන්න පුළුවන් ආදර්ශ ගන්න. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ මේ විස්තරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියා හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධි අල්ලා දහන් දෙසුවා. ඒ විදිහට තමයි මේ විමානවත්වට එකතු වෙන්නේ. ඉතින් තෙරුවන් සරණ යෑම සෑහෙන වටිනවා. ජීවිතේ ගොඩාක් දුක් ගෙවලා දානවා. පින්වතුනි අපි ධර්මයේ ආද්දි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා සංඝයා සරණ ගියා. ඊට පස්සේ තමයි අපි ගිහි ජීවිතය අත්හැරලා මහාන වෙන්න ආවේ. ඒ පැවිදෙන්ට ආපු නිසා මේ ගෞතම බුද්ධ ශාසනය අපිට කොච්චර පිං කරගන්න ලැබුණාද? යහපතක් ලැබුණාද? ඉතින් මොන මොන හරි ලිඩ රෝග ඇවිල්ලා අපි අද හිට මැරිලා යයි. නමුත් මැරෙන මැරෙනකොට අපිට ආපස්සට හැරිලා ගොඩාක් දුක් වෙන්න දේවල් නැහැ. අපි දන්න විදිහට බුදුරජාන් වහන්සේ සරණ ගියා. ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා. අපිට හොඳ උතුම් සත්පුරුෂ ගුරු ස්වාමීන් වහන්සේ නමක් ලැබුණා ආචාර්යින් වහන්සේ නමක්. අපි දන්න විදිහට දහම් පදන්න හිට කියලා දුන්නා. අපේ ජීවිතේට පින් රැස් වුණා. ඉතින් ඒ නිසා අද හෙට මැරුණත් කමන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් ඒ වගේ ජීවිතයක් ඇති කරගන්න. සමහරවිට අපිට වැඩි ඔයාලට ගොඩාක් මේ ධර්මයේ අවබෝධ කරගන්න, තේරුම් ගන්න පුළුවන් වෙයි. සමහරවිට ඔයාලට මේ සංසාරයේ තියෙන යම් යම් කර්ම දෝෂ නිසා ওই ගෙවල් වල දුක් විඳ විඳ හිටියට ප්‍රශ්න ගොඩේ හිටියට හැසැඟවිලා කලයක් ඇතුලේ පහනක් දැල් වෙනවා වගේ ওই දුක් ගොඩ අස්සෙන් ශ්‍රී සද්ධර්මයෙන් පිහිට සලසා ගන්න පුළුවන් පින සැඟවිලා ඇති. ඔය අඳුර ඔය කලයක් අස්සේ දැල් වෙන පහනක් වගේ එක තියෙන පිටට පේන්නේ. ওই කලේ කුඩු කරගත්ත ගමන් ආලෝකෙ විහිදෙනවා. ඒ කලේ කුඩු කරගන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා. රාජ්‍ය මාලාගේ සියලු පින් ආවේ එකම එක පහරකින්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ගොඩාක් ජලය ගංගාවක් ගලාගෙන යනවා කාන්තාරයේ මැදින් උඩ ගල් පතුරක් තියෙනවා. කුළු ගෙඩියෙන් ගහලා ඒ ගල් පතුර කඩපු ගමන් වතුර මතු වෙනවා. මහන්සියෙන් තමයි අර මේ ගල කඩන්න තියෙන්නේ. නමුත් වතුර එනවා. ඒ වගේ තමයි අමාරුවෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න තියෙන්නේ. නමුත් හරියට සරණ ගියොත් පින්වත්නි ඔබගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මෙතෙක් කාලයක් මේ එක දිගට ඔබ ධර්මය අහගෙන එනවා. ඔබට පින තියෙන නිසානේ. පින නැති අයට ධර්මය අහන්න බෑ පින්වත්නි. ඊළඟට ඔන්න ඉතින් අපි ගොඩාක් කාලෙක තිබ්බ අපේ කනගාටුවක් තමයි ගොඩාක් අය මේ දේවතාවියෝම හම්බ වුණේ. මම හිතුවා නිකන් වැඩිපුර අර කාන්තාවන විස්තර කියන්නේ ඒ නිසාම මේ දිව්‍යාංගනාව හම්බ වෙනවද කියලා. ඉතින් ඔහොම යනකොට අපටත් දිවි කෙනෙක් හම්බ වුණා. මාණ්ඩුක දිව්‍ය පුත්‍රයා. ඒ මාණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව අපි කලින් ඇහුවා. ඔහු චම්පානුවර ගග්ගරා පොකුණේ තමයි ගෙම්බික් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ ගෙම්බාගේ ජීවිතය දැකලම තමයි එදා ගග්ගරා පොකුණට වැඩියේ. ඉතින් මේ මේ මාණ්ඩුකයා ඒ බුදුරජාණන් වහන්සේගේ මිහිරි ස්වරයට ඒ උඩට ඇවිල්ලා බණ අහනකොට තමයි අර ගෝපල් ගෝපලු දරුවා කෙවිත තියලා ඒ ඒ ගෙම්බා මැරුණේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ස්වරයට පැහැදුන හිතෙන් දෙව්ලොව විපන්නා ඒ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න මේ දිව්‍ය පුත්‍රය ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී පින්වතුනි ඒ මාණ්ඩුක දිව්‍ය පුත්‍රයා සෝවාන් වුණා. පුදුම දෙයක් පින්වතුනි සමහර තිරිසන් ජීවිතය කියන්නේ ධර්මය අවබෝධ කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ උපක්‍රමයෙන් එතනින් එයාව චුත කරලා ඒ කියන්නේ එයාගේ ඒ ඒ පුණ්‍ය සම්පත්තිය උපද්දවලා සුදුසු තැනකට ගන්නවා. දැන් පිංහතුනි මේ ගොඩබිම පෙන්න්නට බෑ ලිඳ ඇතුළ ඉද්දී. එනිසා යා උඩට ගන්න ඕන. ඊට පස්සේ තමයි පුළුවන්නේ. ඒ වගේ පිංහතුන යා සුදුසු තැනට ගන්න ඕන. ඉතින් බුදුරජාණන් සේව කලා ඉති මණ්ඩුක දිවිය පුත්‍රයත් බුදුරජාණන්සි සරණ ගිහිල්ලා බලන්න ඔහු ධර්මය අවබෝධ කළේ දෙව්ලොවදී. ඊළඟට තව දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා මේ දිව්‍ය පුත්‍රයාගේ නම මේක රේවති විමානවත්තු කියලා තියෙන නමුත් පින්වත්නි රේවතිගේ ජීවිත කතාව අපි මේ බියකරු සසර දිවසින් දුටු බියකරු සසර ගැන ඉගෙන ගනිද්දී රේවති පණ පිටින් අපායට ඇදගෙන ගිය කතාව කීවා දේශනා කළා. එතකොට මේක විමානවත්වට ඇතුළු වුණේ නන්දිය දිව්‍ය පුත්‍රයා දෙව්ලෝ ගියානේ ඒ නිසා. ඒ නන්දිය බාරාණසී හිටපු ගොඩාක් පින් කරපු උපාසකී. ඔහු බුදුරජාණන් වහන්සේට දන්සලක් හදපු හදලා පූජා කරපු දවසේ ඔහු වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගාවක් පහළ වුණා දිව්‍ය අප්සරාවොත් එක්කම. ඉතින් මොගලම් මහරහතන් වහන්සේ දෙව්ලෝ වැඩ විලාවේ අර දිව්‍ය අප්සරාව කියනවා අනේ නන්දිය දිව්‍ය පුත්‍රයාට එන්න කියන්නේ අපි බලාගෙන ඉන්නේ මැටි කලයක් කැඩලා රත්තරන් කලයක් ගන්නවා වගේ ওই දුක් විඳින මනුෂ්‍ය ශරීරය අත්හරින්න කියනවා. ඔහු වෙනුවෙන් අපිව බලාගෙන ඉන්න බව ස්වාමීනි ඒ නන්දි උපාසකට කියන්න කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මොගලම් මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි මනුස්ස ලෝකේ පින් කරද්දී ඒ ආ වෙනුවෙන් දිව්‍ය ලෝක විමාන පහළ වෙනවද? ඇයි මොග්ගල්ලානේ ඔබ අද දැසින් දුටුවානේ? ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිරප්ප වාසින් පුරිසං දුරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහච්ඡාච අබිනන්දන්ති ආගතං කෙනෙක් බොහෝ කාලයක් පිට රටක ඉඳලා එනවා එයා සුවසේ ආපහු එනකොට එයාගේ ඥාති මිත්‍රාදීන් සුහඳාය එයා එයා සතුටින් එයාව පිළිගන්නවා. තතේව කත පුඤ්ඤම්මි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානිපති ගන්හන්ති පියං ඥාතින්ව ආගතන්ති. අන්න ඒ වගේමයි පින් කරපු කෙනෙක් මෙලොවින් පරලොවට ගිය විට පින තමයි එයාව පිළිගන්නේ. දුර ඉඳලා එන කෙනෙක්ව පිළිගන්න නෑදෑයෝ වගේ. කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ওই විදිහට ගොඩාක් පින් කරපු නන්දිය වෙළඳාම යනකොට රේවතීට පවරලා ගියා. ඒ ඔහුගේ බිරිඳට හරි නපුරුයි. ඊට පස්සේ මොකද වුනේ? රේවතී දානශාලාව දන් දෙන එක නැති කළා. ඊට පස්සේ සංඝයා ඉන එක අඩු වෙලා ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බාරාණසියේ නන්දිය ආපහු ඇවිල්ලා ඈ ගෙදරින් පැන්නුවා. පන්නලා ආයෙත් දන් වැට හැදුවා. නමුත් මෑ ඔහු සත්පුරුෂ නිසා ආය ඇයව ගෙන්නලා ඇයට කණ්ඩ බොණ්ඩ දීලා ජීවත් වෙන්න හැදුවා. නමුත් බිරිඳක් විදිහට තියාගත්තේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? පස්සේ කාලෙක නන්දිය හදිස්සියේ වසංගත රෝගයක් හැදිලා මැරුණා. නන්දිය අර දිව්‍ය විමානේ පහළ වුණා. රේවති සම්පූර්ණ දංවැට කැඩුවා. සංඝයාට දොස්පරස් කිව්වා. වෛශ්‍රවණ දිවි රාජයාගේ අනුමැතිය මත යක්ෂයෝ දෙන්නෙක් ඇවිල්ලා වීදියක් ගානේ රේවිති ඇදගෙන ගිහිල්ලා ඊට පස්සේ නන්දිය දිව්‍ය පුත්‍රයාගේ විමානෙත් පෙන්නලා ඊට පස්සේ බලාපන් කොඹගේ මිනිහා පින් කරලා විඳින සැප තෝ ඒ දන් වැටවල් ඔක්කොම ටික විනාශ කළා අන්න උඹට සංසවක නිරේ පැහෙනවා කියලා අවුරුදු දහස් ගාණක් පැහෙන සංසවක නිරේ කකුල් දෙකෙන් කකුල් දෙකෙන් අල්ලලා ඔළුව පහලට හිතෙන විදිහට රේවතිව දැම්මා. ඉතින් ඒ විස්තරේ අපි ඉගෙනගත්තා පින්වත්නි දිවසින්දුට බියකරු සසර රේවතීගේ කතාවස්තුවේදී. ඉතින් ඒ නිසා ඒ නන්දිය දිව්‍ය පුත්‍රයා බොහෝ සැප සම්පත් ඉඳලා දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන අදටත් සැප විඳිනවා. මම හිතන්නේ ඔහු මාර්ගය ධර්මය අවබෝධ කරපු කෙනෙක්. ඊට පස්සේ දැන් ඊළඟටත් අපිට හම්බ වෙන්නේ දිව්‍ය පුත්‍රයෙක්. මෙයාලා මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෝ. ඉතින් මේ දිව්‍ය පුත්‍රයන්ට ඉතින් අර සියලුවම දිව්‍යංගනාවෝ යටත්. ඒකයි තියෙන අනිත් වෙනස. ඉතින් අර මෙතෙක් කියපු සියලු දිව්‍යංගනාවෝ කොහොම ටික මේ දිව්‍ය පුත් එක දිව්‍ය පුත්‍රයෙකුට යටත් වෙලා යනවා. ඊට පස්සේ මේ දිව්‍ය පුත්‍රයා චත්ත මානවක දිව්‍ය පුත්‍රයා. ඔබ අහලා ඇති. ඔහු උක්කට්ටාවේ පොක්කර සාති බ්‍රාහ්මණයාගේ ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් ඊට පස්සේ මොකද වුනේ මහිතේ සාකේතේ වෙන්න ඕන චත්තමානෝක හිටියේ. ඊට පස්සේ ගුරු පඬුරු ගේන්න ගෙදෙට්ට ඇවිල්ලා පියාණන්ගෙන් ගුරු පඬුරු අරන් කහවණු 2000ක් පොක්කර සාති බ්‍රාහ්මණය හොයාගෙන යනවා. යනකොට තමයි බුදු ඒ ඊට පස්සේ හොරුන්ට පණිවිඩය කිහිලා තිබ්බ හොරු කල්පනා කළා මරලා හරි ඔය ටික ගන්නවා. තනියෙන් යන්නේ කුමාරයා. බුදුරජාණන් වහන්සේ දිවසින් දුටුවා ඔහුගේ ආයුෂ අඩුයි බලන්න බුදුරජාණන් වහන්සේ දුටුවේ ඔහුගේ ආයුෂ අඩුයි. එතකොට කෙනෙක්ගේ මරණය සිද්ධ වෙනවා සිද්ධ වෙන්න ක්‍රමයක් හැදෙනවා. කර්මාන රූපව ඒ වෙනකොට ක්‍රමයක් හැදෙනවා. ඒ ආයුෂ හැදු ඉවර වුණාට පස්සේ ඒක බුදු කෙනෙකුටවත් වළක්වන්න බෑ. වළක්වන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ චත්තමානවකගේ මරණය වළක්වනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක හැබැයි චත්තමානවකට මනුස්ස ජීවිතේ තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්ද පින තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉරිදියෙන් පහළ වුණා. ඔහු යන මාවත එක්තරා රුක්ෂයක් මුලට. ඊට පස්සේ ඒ රුක්ෂයේ මුලට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා අර කහවණු පොදියත් අරගෙන චත්තමානෝක ගියා. ඊට පස්සේ වන්දනා කරලා බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා පුත්‍රය ඔබ කොහෙද යන්නේ? මම පොක්කර සාති බ්‍රාහ්මණය ළඟට. ඊට පස්සේ කෝ ඔබ වහන්සේ දැකලා මගේ හිත ගොඩාක් සැනසුණා. එහෙනම් පුත්‍රය, ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ධර්මයේ සරණ යන්න, ආර්ය මහා සංඝරත්නය යන්න. ස්වාමීනි මං අද පටන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. ඊට පස්සේ ඇහුවා ඔබ පන්සිල් දන්නවද? මම දන්නේ නැහැ කිව්වා. ඔබ සත්තු මැරීමෙන් වැලකී ඉනවා කියන එක දන්නවද? මම කලින් එහෙම එකක් කරලා නැහැ කිව්වා. එහෙනම් ඔබ සමාදන් වෙන්න අද ඉඳලා මං අද ඉඳලා සත්තු මරන්නේ නැහැ කියලා. පණ තියෙන සත්තු දැන දැන චේතනාවකින් මරන්න එපා කිව්වා. ස්වාමිනී මම එක සමාදන් වෙනවා. පාණාති බාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වුණා. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙලා තියෙනවද? අනේ මං කලින් එහෙම කළා නෑ. එහෙනම් ඔබ අනුන් සතු දෙයක් හොරහිතකින් ගන්න එපා. ඒක සමාදන් වෙන්න කිව්වා. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වුණා. ඊට පස්සේ ඔබ මේ කාමයේ වරදව හැසිරීමෙන් වැළකීම සමාදන් වෙලා තියෙනවද? අනේ මං කලින් සමාදන් වෙලා නෑ මං ඒක දන්නේ නෑ. එහෙනම් පුත්‍රය ඔබ අද සමාදන් වෙන්න තමන් විවාහ වුණොත් ඒ විවාහ වෙච්ච බිරිඳ හැර වෙන ස්ත්‍රීන් ඇසුරු කරන්නේ නෑ කියලා සමාදන් වෙන්න. ඊට පස්සේ කාමයේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදයාමි කියලා සමාදන් වුණා. ඊට පස්සේ කව පුත්‍රය ඔබ මුසාවාදයෙන් වැළකීමේ සිල්පදේ සමාදන්. අනේ මම එකක්වත් දන්නේ නෑ. එහෙනම් අද ඉඳලා සමාදන් වෙන්න. දැන දැන අසත්‍ය දේවල් කියන්න එපා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වුණා. සුරාවෙන් වළකින එකක් සමාද අනේ මං එහෙම සමාදන් වෙලා නැහැ. එහෙනම් පුත්‍රය මේ මන්දයට ප්‍රමාදයට සිහි විකල් වීමට හේතු වෙන දේවල් ගන්න එපා. සුරාව ගන්න එපා. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වුණා. ඔන්න පන්සිල් සමාදන් වුණා. බුදුරජාන් වහන්සේ තමයි වදාලේ. ඒක අහලයි ඔහු සමාදන් වුණේ. කිව්ව එහෙනම් පුත්‍රේ ඔබ දැන් යනකොට මේ ගාථා තුන කී කිය යන්න කිව්වා. ඒ ගාථා තුන තමයි යෝ අද තම්පවරෝ මනුජීසු සක්්‍ය මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තන් සුගතන් සරණත්ත මුපීමි. යෝ අද තං පවරෝ මනුජීසු මනුජීසු කියන්නේ මිනිස්සු අතර පවර කියන්නේ උතුම් යෝ වදතං කියන්නේ යමෙක් වදතං කියන්නේ කතා කරනවාද මිනිස්සු අතර කතා කරන අය ඉන්නවනේ ඒ අය අතර ශේෂ්ඨයි කවුද බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස සංහතියම ශේෂ්ඨ විදිහටම කතා කරපු එකම එක්කෙනයි හිටියේ අග්‍රම ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාක්‍ය මුනි භගවා ඒ ශාක්‍ය මුනි භාග්‍යතුන් වහන්සේ කත කිච්චෝ උන්වහන්සේ කරන්න ඕන දේවල් කරලා ඉවරයි. පාර ගතෝ බල විරිය සමන්ගේ උන්වහන්සේ සසරින් එතරට වැඩියා වීරියෙන් බලයෙන් ධර්ම බලයෙන් වීරියෙන් සසරින් එතරට වැඩියා. තන් සුගතන් ඒ සුගතයන් වහන්සේ සරණත්ත මොපේමි දිවි හිමියෙන් මම සරණ යනවා. බලන්න ඉස්කෝලේ යනවා ගිහිල්ලා අපි කිව්වා මොකවත් දන්නේ නැහනේ. අවසානයට ඉස්කෝලේ ඉවර වෙලා යෝ අද තම්පවර කියන එක ඉස්ප්‍රීට් ඊට පස්සේ කිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙමත් කියන්න. දැන් කියනකොටම කටපාඩම් චත්තමානවකට. රාග විරාග මනේජම සෝකං ධම්මම සංකත මප්පටිකෝලං මధుරමි මම්පගුණං සුවිභත්තං ධම්මමි මන්සර නත්තමුපේමි බුදුරජාණන් වහන්සේ දේශනා කළ රාග විරාග මනේජ මසෝකං රාගය මේ රාගය දුරු කරනවා විරාගය ඇති කරනවා ඒ වගේම ඒජ කියන්නේ තෘෂ්ණාව තෘෂ්ණාව නැති කරනවා ශෝක නැති කරනවා මොකෙන්ද ධර්මයෙන් එහෙනම් ධර්මයේ අපිට තිබ්බනම් රාගය නැති වෙලා යනවා ඒතු ධර්මයේ තියෙන තැන රාගේ නැහැ එතකොට යම් මොහතක අපේ හිතේ රාගේ වැඩ කරනවද? රාගෙන් අපි යට වෙනවද? එතන අපේ හිතේ ධර්මේ නෑ ඒ වෙලාවට. යම් මොහතක අපේ හිතේ තුරුස්නාව වැඩ කරනවද? ඒ වෙලාවට අපේ හිතේ ධර්මේ නෑ. යම් වෙලාවක අපේ හිතේ ශෝකේ වැඩ කරනවද? ඒ වෙලාවට අපේ හිතේ ධර්මේ නෑ. මොකද ධර්මයෙන් ඔය ඔක්කොම දුරු කරනවා. ධම්මම සංකත මප්පටි කෝලං. ඒ ධර්මයේ අසංකතයි පිළිකුල් නැහැ. දෝස් දොස් කියන්න චී කියන්න බැහැර කරන්න එපා කියන්න දේවල් නෑ. ඒ ධර්මය පිළිකුල් රහිත දෙයක් ප්‍රනීත දෙයක්. ඊළඟට දේශනා කරනවා මధుරමි මම්පගු නන්සු විබත්තං හරියට පුරුදු කළොත් මේ ධර්මයේ ඊටමත් මధుරයි. හොඳයි. හොඳට ප්‍රගුණ කරන්න පුළුවන්. ධම්මමි මන්සර නත්තමුපේමි. ඒ උතුම් ධර්මය දිවි හිමියෙන් මම සරණ යනවා කියලා සරණ ගියා. එහෙම සරණ යන මොපේහි කියලා මෙතන තියෙන සරණ යන්න. එතකොට චත්තමානවක මොපේමි මම සරණ යනවා කියලා සරණ ගියා. යත්තච දින්න මහප්පල මාහු චතුසු සුචීසු පුරිස යුගහේසු අට්ටච පුද්ගල ධම්ම දසාතේ සංගමී මන්සර නත්ත මොපේමි. යත්තච දින්න මහප්පල මහු යමෙකුට දුන්නට පස්සේ මහත්ඵල මහනිසංස වෙනවා නම් චතුස්සු සුචීසු පුරිස යුගේසු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා හතර දෙනෙක් ඉන්නවා. අට්ඨච පුද්ගල ධම්ම දසාතේ. ඒ ධර්මයේ දැක්කෝ අට දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල අට දෙනයි. සංගමි මන්සර නත්තම උපේමි. ඒ ආර්ය මහා සංඝරත්නයේ දිවිහිමේ මම සරණ යනවා. ඕක කිය කියා යන්න කිව්වා. එහෙනම් දැන් තේරෙනව නේද? බුදුරජාණන් වහන්සේ සරණ ගිහිලා ධර්මයේ සරණ ගිහිලා සංඝයා සරණ ගිහිලා පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් නිතර නිතර සිහි කර කර ඉන්න ඕනේ මොකද්ද? තුනුරුවන් සරණ. දැන් මේ වදාලේ මරණය පිනිපිනි. එහෙනම් ඔබ ඊළඟ මොහොතේ මැරෙනවා නම් ඔබගේ මරණ ඊළඟ මොහොතේ නම් ඔබ තෙරුවන් සහිත පංචශීලයේ සමාදන් වෙලා තුනුරුවන් සරණ සීකර කර ඉන්න මේ තියෙන සීකරන විදි ඊට පස්සේ ඔහු යනකොට හොරු ගහලා මැරුවා දැන් බලන්න තුනුරුවන් සරණ සීකර කර ගියා ඉතින් ගහලා මැරුණා නමුත් ඔහු එතනින් මැරිච්ච ගමම්ම ඉපදුනේ දෙව්ලොව ඉතින් බුදුරජාණන් වහන්සේ දුටුවා එදා හවස දැන් ඒ ඔක්කොටම පැතිරිලා ගියා. ඊට පස්සේ උක්කාට්ටාවෙනුයි මේ පැත්තෙන් සාකේතේනුයි සියලුම දෙනා ඒ වනයේට ආවා. පොක්කර සාති බ්‍රාහ්මණය ඇතුළු පවුලේ සියලු දෙනා. බොහෝ සෙනඟක් එකතු වුණා. චත්තමානවකගේ දේහය ඒ කලේම දැව්වා. ඒ ගිනි ජාලාව දැවි දැවි යන අතරේ බුදුරජාණන් වහන්සේ දන්නා දැන් චත්තමානක එනවා කියලා. ඊට කලින් බුදුරජාන් වහන්සේ ඔහුගේ චිතකේ දැල් වෙන තැනට ගියා. ඉතින් මිනිස් ඔක්කොම බැලුවා අනේ මේ චත්තමානවකගේ දේහයේ තියෙන තැනට භාග්‍යතුන් වහන්සේත් වඩිනවනේ කියලා. බුදුරජාණන් වහන්සේ වැඩලා සුළු මොහොතකින් මුළු ආකාශයෙන් බබළුවාගෙන මේ චත්තමානක දිව්‍ය පුත්‍රයාවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ දිව්‍ය විමානයේ අහසේ බබලන හැටි බලනු මැනව හිරු මණ්ඩලක් වගේ. හිරු මණ්ඩලවත් සඳ මණ්ඩලවත් මෙච්චරනම් බබලන්නේ. කොහොමද තෙරුවන් පොඩ්ඩක් පොඩ්ඩි වෙලාවක් තෙරුවන් සරණේ ඉඳලා මැරිච්ච එකේ විපාක. ඉර හඳවත් එච්චර බබලන්නේ නැහැ කියනවා. පුස කියන තාරුකව පවා මේ තරම් බබලන්නේ. ඒතරම්ම සුවිශාලයි. ප්‍රභාස්වරයි. දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුද? ඒ විමානෙන් විහිදෙන ආලෝකයේ හිරු රැස් පවා පරදවනවා. දැන් දවල් කාලේ ආවේ ඉර පේන්නේ මේ විමානේ විතරයි පේන්නේ. යොදුන් 20ක් විතර දුරට රැස් විහිදෙනවා. යොදුන් 20ක් කියන්නේ කිලෝමීටර 200ක් රශ්මි ධාරාව විහිදෙනවා. ඊට පස්සේ දවල් කාලේ වගේම රැයටත් රැස් විහිදෙනවා. මේ විමානයේ පිරිසුදුයි, නිර්මලයි, සුන්දරයි. විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම් බොහෝ මල් වර්ග තියෙනවා. පොකුණු වල විසුතුරු කැටයන් ඉතා පිරිසුදු රත්තරණින් සැදූ දැල් ඒ විමානය වටට තියෙනවා හිරු මඩලක් වගේ යාසේ බබලන්නේ. රතු පාට කහ පාට දිවසලු වලින් සරසලා අගිල් සඳුන් පුවඟු සුවඳ හැම තැනම බබලනවා. දිව්‍ය අප්සරාවෝ බොහෝ දෙනෙක් ඔබ පිරිවරාගෙන ඉන්නවා. තාරකා පිරිවරාගත් අහස් තලයේ වගේ. ඊට පස්සේ කියනවා මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් එක එක පැහැයෙන් යුක්තයි. මල් වලින් සැරසිලා දිව්‍ය ආභරණ වලින් සැරසිලා සතුටින් ඉන්නේ. මේ දිව්‍ය ස්ත්‍රීන් පුරුෂයන් බොහෝ දෙනෙක්ගේ කේස කලාපයන් ලස්සනට සරසලයි තියෙන්නේ. මඳ සුළඟින් සෙලවෙන රංවන් රංවන් මල්වලින් සුවඳ විහිදෙනවා. මේ පුණ්‍ය විපාක ලැබුණේ මොනවාගේ දෙයකින්ද? දිව්‍ය පුත්‍රය ඔබ කවුද? මෙච්චර සැප විඳාගෙන සියලු දිව්‍ය ස්ත්‍රීන්ට අධිපති වෙලා මෙච්චර සැප සම්පත් විඳින ඔබ කවුද? කියනවා එක්තරා දෙවියා කියනවා. එක්තරා මානවකෙක් මහමග යමින් සිටියා. ශාස්තෘන් වහන්සේ ඔහුට මුණ ගැහිලා අනුශාසනා කළා. ඒ මහණේ රත්නේ වන නුඹ වහන්සේගේ ධර්මය අසා පිළිපදිනවා කියලා ඒ චත්තමානවක කිව්වා. ස්වාමිනි පරමෝත්තම ජිනේන්ද්‍රයන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වා. ධර්මයත් භික්ෂු සංඝයා සරණ යන්න කියලා ඔබ වහන්සේ මට වදාලා. මම පළමුවෙන් කිව්වේ මම ඕවා ගැන දන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි නුඹ නුඹ වහන්සේ භාග්‍යතුන් වහන්සේ මට කිව්වේ මෙහෙම කරන්න කියලා මං ඔය වචනේ අහලා මං සරණ ගියා. මේ බලන්න එයා එයාගේ වචන වලින් එයා දන්නේ බුදුරජාන් වහන්සේ කිව්වේ මෙහෙම සරණ යන්න කියලා. දැන් ඔයාලටත් සමහරවිට තේරෙන්නේ නැත්නම් අපි මේ කියන්නේ මෙහෙම සරණ යන්න කියලා. මේ ධර්මයේ තියෙන ඒවානේ අපි කියන්නේ. ඊට පස්සේ තියෙනවා අපිරිසිදු නානා ප්‍රකාර ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමේ නැති අය ගැන නුවණැත්තන් වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමිනී මම පළමුව කිව්වේ මම ඒවා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ නුඹ වහන්සේ තමයි මට කිව්වේ ඒක සමාදන් වෙන්න කියලා මම සමාදන් වුණා. හොරකම් කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. මම කිව්වේ ඒක දන්නේ නැහැ කියලා ඔබ වහන්සේ තමයි මාව සමාදන් කළේ. බලන්න කෙලෙහි ගුණනේ. අනුන් විසින් ආරක්ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක්, නීච දෙයක්. ඒ වදාළ වෙලාවේ මම පළමුව කිව්වේ ඕවා මන් දන්නේ කියලා. පස්සේ නුඹ වහන්සේගේ වචනේට මම ඒක ඒ විදිහටම කළා. අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තු වර්ණනා කරන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. මම කිව්වේ මන් දන්නේ කියලා. නමුත් මම ඒක කළා. භාග්‍යතුන් වහන්සේ මට ඒක කරන්න කිව්වේ. පුරුෂයෙකුගේ හොඳ සීය නැති වෙන්නේ යම් බීමත්කමකින් නම් ඒ සෑම මද්යපානයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිව්වේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා මම සරණ ගියේ. සී කල්පනාව නැහෙනේ. සිහි කල්පනාව නෑ බිව්වට පස්සේ. ඔය ගංවල අපි ඉඳලා තියෙනවා අම්මෝ බිව්වට පස්සේ ඉනට අඳින සරම අඳින්නේ ඔළුවට. සිහි කල්පනාව නෑ. ඊට පස්සේ පාර අයිනක වැටෙනවා. ඉතින් පාරේ අයිනේ වැටිලා ඊට පස්සේ ඔයේ ඉන්නවා. ඊට පස්සේ කළු පාට තාර දාපු පාර පේන්නේ ඒ මිනිස්යාට පේන්නේ ගෑණි ඇඳට කළු පාට බෙක්සිට් එකක් දාලා කියලා. පාරේ යන වාහන පේන්නේ පොඩි උන්ට ගෙනාපු වාහන එහෙම යනවා කියලා. ඒ වගේ සීකල්පනාව නෑ බල්ලෝ ඇවිල්ලා ලෙව කනකොට හිතන්නේ නෝන ඉඹිනවා කියලා. බිව්වට පස්සේ සම්පූර්ණ සිහිකල්පනාව නෑ. ඊට මිනිස්සු උස්සගෙන එනකොට හිතන්නේ මේ අලුතෙන් ගෙනාපු රේන්ජ් ඕවරේ ගෙදර යනවා කියලා. සිහිකල්පනාව නෑ. ඉතින් ඒ වාගේ සිහිකල්පනාව නැතුව ඊට පස්සේ කියන ඕන යකෙක් වරෙව් කියනවා. ඉතින් ගෙවලුත් වහලා දොර දොරවලුත් වහලා එන එක්කුත් නෑ. ඉතින් ගම්මටම ඡන්දියා. සිහි කල්පනාව මාත්‍රයක් නැහැ. ඉතින් ඒ වාගේ සිහි කල්පනාව නැති වෙන සුරාව තියෙනවා නම් ඒව බොන්න එපා කියනවා. තමන්ගේ බිරිඳ හඳුනන්නේ නැහැ, දරුවෝ හඳුනන්නේ නැහැ. මේ වාගේ වෙලාවක ළමයි ඉන්න තැන මේවා කියන්න හොඳ නැහැ කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කන බොන ඒවා තේරෙන්නේ නැහැ. මුළු මේසෙම මේවා කරනවා. ඊට පස්සේ කට දෙපැත්තෙන් බත් වැටෙනවා, හොදි වැටෙනවා. ඉතින් ඉස්සෙල්ලා කන්න ඕන දේවල් මොකද්ද කියලා දන්නෙත් නැහැ. හොදිවල පපඩම් ඔබ ඔබා කනවා බිව්වට පස්සේ සීකල්පනාව එහෙම නැති වෙලා යනවා. ඉතින් ඉතින් මේ වෙලාවේ ඉතින් චත්තමානෝකට කිව්වේ සීකල්පනාව නැති වෙන සුරාව නම් ගන්න එපා කියලා. ඔය බීව මිනිස්සු කරන ඒවා ඔය ගෙදර කට්ටියට පොඩ්ඩක් වීඩියෝ කරලා පෙන්නන්න සීකල්පනාව ආපු වෙලාවක මේ නොයිගේ හැටි කියලා. ඊට පස්සේ මං ඒ පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ මං පිළිපැද්දා. දෙමන් සන්ධියකට ආපු වෙලාවේදී මා මාව හොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් හැටියට මෙච්චරයි මාව කරගත්තේ. එයින් බැහැර වෙලා මට වෙන පිනක් තිබුණේ නෑ. ඒ සුචරිත කර්මයේ විපාක වශයෙන් කැමැති කම් සැප තිබෙන තවතිසාව ඉපදුනා. සීල සංවරය ඇති කරගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාක බලනු මැනව. යසසින් දිලෙන්නාක් වැනි මාව දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මං වගේ කෙනෙක් වෙන්නයි කැමති වෙන්නේ. අනිත් දෙවිවරු ඔක්කොම කැමති මෙයා වගේ වෙන්න කියනවා. සම්පත් නැති අය කැමති මේ අය මෙයා වගේ වෙන්න කියනවා. බලන්න සුළු මොහොතක් තෙරුවන් සරණ ගිහිලා පන්සිල් රැකපු එක. සුළු මොහොතක්. සුළු දේශනාවක අසිරිය බලන්න මං සුගතියට ගියා සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මයේ ඇසුවොත් නම් ඒ අය දුක්ඛිත දුක් බිය රහිත අමා නිවන ස්පර්ශ කරાવી කියලා මට හිතෙනවා. නිතර නිතර බණ ඇහුවොත්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටලා සුළු දෙයක් කළත් මහා විපාක ලැබෙනවා. මෙන්න පින්වතුනි ආශ්චර්යය. විපුල ඵල ලැබෙනවා. පින් කරගත්තු චත්තමානක දිහා බලන්න. හිරු මණ්ඩල පොළොව බබළුවා වගේ එයා දෙව්ලෝ බබළුවනවා. මනුස්ස ලෝකෙට ඉර වගේ තමයි කියනවා දිව්‍ය ලෝකෙට චත්තමානකගේ විමානේ ඊට පස්සේ කියනවා මේ කුසලය මොන වගේ දෙයක්ද මොන වගේ පිනක හැසිරීමක්ද කියලා දිව්වරු කතා වෙනවා කියනවා චත්තමානක දැක්කට පස්සේ මේ වගේ වෙන්න මොනවද දන්නේ කරන්න ඕනේ පින් කියලා දිව්වරු කතා වෙනවා කියනවා. ඉතින් ඒ නිසා එච්චර මේ තෙරුවන් සරණ යෑමේ පන්සිල් රැකීමේ ආනිසංස. ඉතින් බුදුරජාණන් වහන්සේ මට ගොඩාක් උපකාර කළා. මම මං වෙනුවෙන් මත්දහනේ පාරට වැඩම කළා. අනේ භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කරනසේක්වා ආයෙමත් මං බණ අහන්නම් කියලා වැඳගත්තා. ආයෙත් මං ඇයි පොඩි වෙලාවන්නේ බණ ඇහුවේ? මේ ශාසනයේ යම් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. මේ ශාසනයේ යමෙක් කාමරාගේ දුරු කරනවා නම් භවරාගානුසයක් දුරු කරලා මෝහයක් දුරු කෙරුවට පස්සේ උන්වහන්සේලා ආයේ කවදාවත් මව් කුසක නිදා ගන්න එන්නේ නැහැ. පිරිණිවන්ටපත් වෙලා ඒ නිසාම නිවි සිසිල් වෙලා යනවා. ගැඹුරු ධර්මයක් වදාලා නිවන ගැන. මනුස්ස ලෝකයේදී කිව්වේ තෙරුවන් සරණයි පන්සිල් ගැන දිව්‍ය ලෝකයේදී නිවන ගැන කිව්වා සෝහන් වුණා ඒ මොහොතේම සෝහන් වුණා ධර්මය අවබෝධ කරගන්න පින තිබ්බේ කොහෙද දෙව්ලෝදී මනුස්ස ලෝකේ තෙරුවන් සරණයි පන්සිල් රැකී මේවා තේරුම් ගන්න පින්වත්නි එනිසා ඔබටත් ඔබ සමාදන් වුණ තිසරණය ඔබ රැකගන්න පංචශීලයෙන් හොඳට රැකගන්න අද දවසේත් මේ ධර්මය අහපු පින හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැරුවේ අංක 83න් 33 හත්වන පටුමඟ සාන්ත කැතරින් වත්ත හෝකන්දර යන ලිපිනේ පදිංචි පින්වත් දිලුම් පෙරේරා මහත්මයා සහ පවුලේ සියලු දෙනා විසින් ඉතින් අපේ ලංකාවටත් ලෝකයටත් මහා ව්‍යසනයක් වුණේ කොරෝනා වෛරසය දුරින්ම දුර වෙලා සියලු දෙනාට සියලු යහපත රැකවරණේ මනුස්ස වර්ගයාට සියලු යහපත සිත සාන්ති ආරක්ෂාව සැලසේවා කියලා පළමුවෙන් අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සිත ප්‍රාර්ථනා කරනවා පින් පමුණවනවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ බුදු සසුනත් මේ ලක් දෙරණත් මේ සියලු දෙනත් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා කියලා පින් පමුණවනවා. ඒ වගේම අපි පින් පමුණුවනවා මිය පරලෝකීය MPD පෙරේරා පියාණන්ට ඒ වගේම ආතාට සහ අත්තම්මාට පින් අනුමෝදන් කරනවා ඒ දිලුම් පෙරේරා මහත්මයාගේ පවුලේ මියගිය ඥාතීන්ට. ඒ ඔබ කවුරුත් නම් මිය පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි නිතර අපිට තෙරුවන් සරණ යන්න කියන රාවේ ඇහුනේ. ඒ උතුම් ගෝසාව ඇහුනේ. පංචශීලයේ තියෙන රකින්ඩයි මේක අපිට පිහිටයි කියලා නිතර ඇහුනේ උන්වහන්සේ නිසා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා සියලු ස්වාමීන් වහන්සේලාත් අනගාരികා මෑණිවරුණොත් පැවිදි අපේක්ෂක දූපතුණොත් මේ පින් අනුමෝදන් වී ධර්මාභෝධයම ලබත්වා ඒ වගේම දිලුම් පෙරේරා මහත්මයාටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා සුජීවත්ව සිටින ලක්ෂ්මී වීරසූරිය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා අද ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන් සියලු දෙනාට ශ්‍රද්ධා රූප වාහනේ ලක්විරු ගුවන් විදුලියේ සියලුම ධර්ම දායකත්ව සපයන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී උතුම් තිසරණේම සුරකේවා පංචශීලයේ සුරකින්ට ඔබගේ ඔබට වාසනාව ශක්තිය ධෛර්යය සැලසේවා ඔබගේ ජීවිතයට ගෞතම සසුනේ පිහිට ලැබේවා නිවනින් සැනසෙත්වා කියලා සිත ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTube චනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.